ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ සේරුවිල මංගල රාජමහා විහාර වාසී දෙවිගම තෙලිඇල්ල මහමලුව ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය නුගේගොඩ අත්දස්සී ස්වාමීන් වහන්සේ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 ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සරණං බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තිසරණේ ගමනං සම්පුන්නං මබන්තේ සානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි සානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේරේ මච්චපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කත්වාප්පමාදේන සම්පාදේත සමන්තා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 ඒක පුද්ගලස්ස භික්කවේ පාතු භාවා මහතෝ චක්කුස්ස පාතු භාවෝ හෝති මහතෝ ආලෝකස්ස පාතු භාවෝ හෝති මහතෝ ඕබාසස්ස පාතු භාවෝ හෝති විජ්ජා විමුක්ති ඵල සච්චි කිරියා හෝති සෝතාපට්ටි ඵල සච්චි කිරියා හෝති සකදාගාමි ඵල සච්චි කිරියා හෝති අනාගාමි ඵල සච්චි කිරියා හෝති අරහන්ත ඵල සච්චි කිරියා හෝති කතමස්ස ඒක පුද්ගලස්ස තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි ගුවන් විදුලි සංස්ථා පින්බිමට එක්වැස්සුණු මේ සදහැවත් පින්වත් උපාසක උපාසිකා පිරිස දැන් සූදානම් වෙන්නේ අපි සියලු දෙනාම මුළු හදවතින්ම සරණ ගිය අපට නිවන් මඟ පෙන්වා දුන් ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ දෙව්මිනිස් සත්‍යා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කරන්ති දුනු. කෙලෙස් සංසිඳවන්නා වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරවන්නා වූ පිරිණිවනට පත් කරවන්නා වූ නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. හොඳින් අහනේ දහම් කාරණා තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. ධර්මානුධර්ම ප්‍රතිපදාවේ ගමන් කරන ආර්ය ශ්‍රාවකයෙකු බවට පත් වෙන්න ඕනි කියන ඒ උතුම් ප්‍රාර්ථනාව සිත් පෙරදරි කරගෙන. පින්වතුනි අපි මාත්‍රිකා ගාථාව හැටියට තෝරාගත්තේ අංගුත්තර නිකායේ ඒක පුද්ගල කියන වර්ගයට අයත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු සූත්‍ර පාඨය. ඒක පුද්ගලස්ස වික්ඛවේ පාතු භාවා මහතෝ චක්කුස්ස පාතු භාවෝ එකම එක පුද්ගලයෙක්ගේ පහළවීම මේ ලෝකේ බොහෝ දෙව් මිනිස් සත්‍යයට මහත් වූ ආලෝකයක් බවට පත් වෙනවා. දහම් ඇස පහළ වෙනවා. මහතෝ බාසස්ස පාතු භාවෝ හෝති. ප්‍රභාස්වර භාවයක් මහා ආලෝකයක් මේ ලෝක සත්‍යයට උදා වෙනවා. ඒ විතරක් නෙමෙයි විද්‍යා විමුක්ති ඵල සච්චි කිරියා හෝති. විද්‍යාව විමුක්තිය සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙනවා. සෝතාපට්ටි ඵල සච්චි කිරියා හෝති. සෝතාපන්න ඵලය සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙනවා. සකු르දාගාමි ඵල සච්චි කිරියා හෝති. සකු르දාගාමි ඵලය සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙනවා. අනාගාමි ඵලය සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙනවා. අරහන්ත ඵල සච්චි කිරියා හෝති. අරහත් ඵලය මේ ලෝකේ ලබන්ට තියෙන උතුම්ම තත්වයට හිත දියුණු කරන්ට බුදුරජාණන් වහන්සේගේ පහළවීම හේතු වෙනවා. කතමස්ස ඒක පුද්ගලෝ කවුද මේකම එක පුද්ගලයා තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. තථාගතෝ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ. අපි හැමදෙනාම දන්නවා අසම සම ගුණයන්ගෙන් යුක්තව මීට වසර 2562කට කලින් මේ ලෝකේ වැඩ සිටිය. යසාමාන්‍ය උත්තම පුරුෂයාණන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විතව බබලන හිරු මඩලසේ බැබලෙමින් වාසය කරපු අපගේ පරම පූජනීය ශ්‍රාස්තුන් වහන්සේ උන්වහන්සේ දෙව් මිනිස් සත්‍යා සසර කතරින් එතර කරවීම පිණිස සාරාසංක කල්ප ලක්ෂයක් පුරා පාරමී දම් පුරලා මනුස්ස ලෝකේ පහළ වෙලා ඉපදිලා රාම්‍ය සුරම්මික් සුබ කියනේ මාලිගා තුනක් ඇසුරු කරමින් වාසය කරලා ගිහිගේ අතහැරලා ශ්‍රමණ භාවයට පත් වෙලා දුෂ්කර ක්‍රියා කරපු කාලයක් තිබ්බා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදියේ විමුක්තියක් සොයාගෙන වනේන් වනේට ආරාමයෙන් ආරාමයට ගමන් කරන අතරතුර එක්තරා තාපසාරාමයකට පැමිණුණා. එතන හිටිය ගුරුවරයා තමයි ආලාරකාරාම ඒ තාපසතුමා ළඟ නතරුණු බෝධිසත්වයන් වහන්සේ ඒ ආලාරකාරාම කියන තාපසතුමා ප්‍රගුණ කරපු ඒ ඔහුගේ ආධ්‍යාත්මික ශක්තියින් නැත්තම් ඒ ගුරු ඇසුර ලබාගෙන බෝධිසත්වයන් වහන්සේ ධ්‍යාන සමාපත්තිය ඇති කරගත්තා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන ඉක්මවල ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චානං ඡායතන කියන සමාපත්තීන් ඇති කරගත්තා. එහෙම හිත දියුණු කරයින් පස්සේ බෝධිසත්වයන් වහන්සේ ගිහිල්ලා ගුරුවරයාගෙන් අහනවා පින්වත් ගුරුතුමනි මේද විමුක්තිය කියන්නේ මීට වැඩිය යමක් ඔබ තුල නැද්ද කියලා. ඉතින් ඔහු කියනවා ආලාරකාරාම පින්වත් දරුව මගේ පිය පරපුරෙන් මට ලැබිච්ච සුවය උපමනයි දැනුම උපමනයි ඔය ධ්‍යාන උපදවන ආකාරයේ පමණයි මම දන්නේ ඔබ ඒ සියල්ලම ඊටාම ඉක්මනින් ප්‍රගුණ කරා පරතරටම ඔබත් පැමිණියා මේ ශිෂ්‍ය පිරිස බලා කියාගෙන අපි දෙන්න මේ ආයතනයේ පවත්වගෙන යමු කිව්වා. බෝධිසත්වයන් වහන්සේ ස්ථානයෙන් පිටත් වුණා ආයමත් වනාන්තරයෙන් වනාන්තරයට පියවර තබද්දී මුණ ගැහෙනවා රාමපුත්ත උද්දක කියන නමින් හඳුන්වන තාපසතුමා එතුමා ළඟ ටික කලක් නතර වෙලා දහම් අභ්‍යාසයේ දෙනවා ආධ්‍යාත්මික සුවයක් ලබා ගැනීමට විමුක්තියක් සාක්ෂාත් කිරීම අරමුණු කරගෙන ටික කාලයකින් මේ රාමපුත්‍ර උද්දක කියන තාපසතුමාගෙන් ඉගෙන ගන්නට තියෙන සියලුම දැනුම බෝසතාණන් වහන්සේ ලබාගත්තා. අෂ්ට සමාපatti දක්වා හිත දියුණු කර ගන්නට සිරුවත් බෝසතාණන් වහන්සේ දක්ෂ වුණා. ඇවිල්ලා ගුරුවරයාට කියනවා ගුරුතුමනි ඔබතුමා තුල මීට එහා ගිය විමුක්තියක් නැද්ද? නෑ. පින්වත් දරුව අපේ පිය පරමුණෙන් ලැබිච්ච අපට ලැබිච්ච දායාදේ තමයි ඔය. අෂ්ට සමාපatti දක්වා හිත දියුණු කරන ආකාරය. බෝසතාණන් වහන්සේ ඊටා කෙටි කලකදී අවබෝධ කරගත්තු ධර්මයේ තුලින් තේරුම් ගත්ත මෙතන විමුක්තියක් නැහැ. නිවන කියලා දෙයක් මේ ස්ථානේ නැහැ. මෙතනින් මම පිටත් වෙලා යන්න ඕනි කියලා නැවතත් පින්වතුනි ඒ Tamanගේ පෙර සංසාර පුරුද්දට අනුව තමා විසින් ගුරුවරයෙක් නැතුව සොයාගත යුතු අවබෝධ කරගත යුතු ධර්මයේ විමුක්තිය සොයාගෙන ගියා අපගේ බෝසතාණන් වහන්සේ ඒ පාරමී ධර්මයන් සම්පූර්ණ මොහොතේදී පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන උපදවාගෙන ලෞතර සම්මා සම්බුද්ධත්වයටපත් වුණා. ඒ පත්වෙච්ච අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ 540 වසරක් පුරා දෙව් මිනිස් සත්‍යා කෙරෙහි පතල මහා කරුණාවෙන් දහම් චාරිකාවේ දුනා. ධර්මදේශනා පැවැත්තුවා. මේ ධර්මදේශනා පවත්වගෙන යද්දී නොඑක් නොඑක් ආකාරයේ පුද්ගල චරිත බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණා. මෙහෙම ධර්මදේශනා කරද්දී නොඑක් නොඑක් දෘෂ්ටීන් බිලින්ට බුදුරජාණන් වහන්සේට හැකි වුණා. නොඑක් මතවාද බිඳදාන්ට බුදුරජාණන් වහන්සේට හැකි වුණා. කුණවහන්සේ තුල තිබිච්ච අසහාමාන්‍ය ගුණයක් හැටියටයි අපි දකින්නේ. අද පින්වතුනි අපට ලැබිලා තියෙන මාතෘකාව හැටියට ධ්‍යාන සමාපත්තීන් පිළිබඳ දහම් අවබෝධයක් අපේ ගුවන්විදුලි ධර්ම දේශනා ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී සදහැවතුන්ට ලබා දීමයි අද ධර්ම දේශනාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මා තෝරාගත්තා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායට අයත් දේශනාවක්. මේ දේශනාවේ නම මහා අස්සපුර සූත්‍රය. මජ්ක්‍ධිම නිකාය කියන මූල පණ්ණාසකයට අයත් පළවෙනි දේශනා 50ට අයත් සූත්‍ර දේශනාවක් මහා අස්සපුර සූත්‍රය. අංග කියන ජනපදයේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිද්දී අස්සපුර කියන කුඩා නගරයක ගමක තමයි වාසය කරේ. පින්වත් මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලා අමතනවා. මහා ජනතාව මහණෙනි ඔබව ආමන්ත්‍රණය කරන්නේ හඳුනගන්නේ ශ්‍රමණයන් හැටියට. සදාවත් දායක පිරිස් මේ වස්සාන සමයේ විශේෂයෙන් ස්වාමින් වහන්සේලාට බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සිව්පසේ නැපුපස්ථාන කරනවා. ශ්‍රමණයන් වහන්සේලා කියලා වන්දනාමාන කරනවා. පුද පූජා පවත්වනවා. ඔබෙන් ඇහුවොත් ඔබ කවුද කියලා ඔබ ප්‍රකාශ කරනවා අපි ශ්‍රමණයෝ කියලා. අපි හාමුදුරුවරු කියලා ප්‍රකාශ කරනවා. පින්වත් මහණෙනි ශ්‍රමණ බවට පත්වන ගුණ ධර්ම තියෙනවා. අපි තුලේ ಗುಣධර්ම අපි ඇති කරගන්න ඕනේ. අපි තුලේ ಗುಣධර්ම ඇතුව තිබෙනවා නම් එතකොට අපි ශ්‍රමණයන් කියලා කීම ඇත්තක් වෙනවා. අපි තුල ශ්‍රමණ ಗುಣධර්ම නැත්නම් අපි ශ්‍රමණයන් යයි කීම බොරුවක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වත් මහණෙනි සිවුරු පින්ඳපාත සේනාසන ගිලම්පස තියෙන මේ සිව්පසයෙන් අපෝපස්ථාන ලබන අපි අපි තුල ශ්‍රමණ ගුණධර්ම දියුණු කරගන්න ඕනේ. එහෙම නොවුනොත් අපේ මහානකම වඳ භාවයටපත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ වඳ භාවයෙන් නිදහස් කරගන්න අපි තුල අපි ශ්‍රමණ ආකල්ප ඇති කරගන්න ඕනේ. ගුණධර්ම ඇති කරගන්න ඕනේ. අන්නේ ಗುಣධර්ම ඇති කරගත්තාම අපි දියුණුවටපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි දියුණුවෙන් දියුණුවටපත් වෙනවා බුද්ධ ශාසනයකින් ලබන්ට තියෙන උතුම් ඵලය අපට ලබන්ට පුළුවන් වෙනවා. ශ්‍රමණ බව ඇති කරන ಗುಣධර්ම මොනවාද? පළවෙනි එක. පවට ලැජ්ජාවත් බයත් කියන කාරණා දෙක අපි ඇති කරගන්න ඕනේ. පවට ලැජ්ජාව බය අපි තුල තියෙන්න ඕනේ පින්වතුනි. අපි ගොඩාක් දේශනා තුලින් මේ පිළිබඳ ඉගෙනගෙන තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පවට ලැජ්ජාව බය ඇති කරගත්තු ශ්‍රමණයන් වහන්සේලා ඊළඟට ඇති කරගන්න ඕනේ පිරිසිදු කාය කර්ම. කයින් කරන කරන ක්‍රියා පිරිසිදු ක්‍රියා බවට පත් කරගන්න ඕනේ. ඊළඟට තුන්වෙනි කරුණ හැටියට පෙන්වනවා වචනෙන් කතා කරන වචන පිරිසිදු වචන බවට පත් කර ගන්න ඕනේ. ඒ විතරක් නෙමේ අපේ සිතුවිලි අදහස් පිරිසිදු අදහස් බවට අපි පත් කර ගන්න ඕනේ පින්වතුනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි පවට ලැජ්ජාව බය ඇති කරගත්තු පමණින් පිරිසිදු කාය කර්ම ඇති කරගත්තු පමණින් පිරිසිදු වචී කර්ම ඇති කරගත්තු පමණින් පිරිසිදු අදහස් වලින් යුක්ත වූ පමණින් අපි ශ්‍රමණයන් යයි හිතන්ට එපා සෑයීමකටපත් වෙන්න එපා අන් අය පහත් කරලා සලකන්ට එපා එතනින් සෑහීමකටපත් නොවි තවත් ශ්‍රමණ ගුණධර්ම ඔබ දියුණු කරගන්න ඕනි. ඒ තමයි ඔබ සම්මා ආජීවයෙන් යුක්ත වෙන්න ඕනි. නිත්‍යා ආජීවයේ දුරු කරන්න ඕනි. සම්මා ආජීවය ඇති කරගන්න ඕනි. ඒකත් ශ්‍රමණ ගුණධර්මයක්. ඒක ඇති වුණා කියලා සෑයීමකටපත් වෙන්න එපා මහණෙනි. ඊළඟට ඔබ ඇති කර ගන්න ඕනේ ඉන්ද්‍රිය සංවරය. ඇහැ සංවර කරගන්න ඕනේ. කන සංවර කරගන්න ඕනේ. නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හය සංවර කරගන්න ඕනේ. ආයතන සංවර කර ගැනීමෙන් පමණක් පිරිසිදු භික්ෂුවක් යයි තමා උසස් කොට අන් අය පහත් කොට සලකන්ට එපා මහණෙනි. තවත් ශ්‍රමණ ගුණධර්ම තියෙනවා ඉදිරියට දියුණු කරගත යුතු. ඒ තමයි යනකොට එනකොට වටපිට බලනකොට කනකොට බොනකොට වැසිකිලි කැසිකිලි කරනකොට පවා මනා සිහියෙන් යුක්තව සිහියෙන් නුවණින් යුක්තව සති සම්පජන්ණය ඇති කරගන්නට ඔබ මහන්සි ගන්න ඕනි. අන්නේ එතකොට ඔබ ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඒත් ඔබ තමා උසස් කොට අන්න ඒ පහත් කොට සලකන්ට යන්න එපා. පින්වත් මහණෙනි, තව දුරටත් මම ඔබට කියලා දෙන්නම් ශ්‍රමණ ආකල්ප ಗುಣධර්ම දියunu කරගන්නේ කොහොමද කියන කාරණාව. තව දුරටත් මම පැහැදිලි කරලා දෙන්නම් කොහොමද ඔබ මේ ශ්‍රමණ ಗುಣධර්ම දියunu කරගන්නේ කියලා. පින්වත් මහණෙනි, ඔබ හොඳින් සිහිය පවත්වන්න ඕනේ. නිදි මරාගෙන භාවනා කරන්න ඕනේ. දවල් කාලේ සක්මන් කරන්න ඕනේ. වාඩි වෙලා කරන භාවනා කරන්න ඕනේ. නීවරණයන්ගෙන් සිත පිරිසිදු කර ගන්න ඕනේ. රාත්‍රී පළවෙනි යාමේ සක්මන් භාවනාවෙන් කල් ගෙවන්න ඕනේ. වාඩි වෙලා කරන භාවනා කරන්න ඕනේ. නීවරණයන්ගෙන් සිත පිරිසිදු කර ගන්න ඕනේ. මධ්‍යම රාත්‍රියේ උදා වුණු මොහොතේ සැතපෙන්තෝනේ දකුණු පැත්තට හැරිලා දකුණු পায় මත වම් পায় තබාගෙන සිංහ සෙයියාවෙන් සැතපෙන්තෝනේ පාන්දර නැගිටිනවා කියන සංඥාව සිතේ තබාගෙන නැගිටින වෙලාව හිතාගෙන උදේ පාන්දරම නැගිටින්න ඕනේ සක්මන් භාවනාවේ යෙදෙන්න ඕනේ පංච නීවරණයන්ගෙන් සිත පිරිසිදු කරගන්න ඕනේ මහණෙනි එතකොට ඔබට හිතෙන්න පුළුවන් අපි පවට ලැජ්ජා බය ඇති. පිරිසිදු කාය කර්ම ඇති, පිරිසිදු වචී කර්ම ඇති, පිරිසිදු අදහස් වලින් යුක්ත සම්මා ආජීවයෙන් යුක්ත ඒ වගේම ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත සති සම්පජන්ණයෙන් යුක්ත භාවනා කරලා නීවරණ ධර්ම යටපත් කරගන්න භික්ෂුන් වහන්සේලායි කියලා හිතෙන්න පුළුවන්. තමා උසස් කොට සලකන්ට එපා මහණෙනි අන් අය පහත් කොට සලකන්ට එපා. තවත් මේ ශ්‍රමණ ಗುಣධර්ම ඉදිරියට දියුණු කරගන්නට ඔබ මහන්සි ගන්නට ඔබ වීරිය කරන්නට ඔබට මේ ලැබිච්ච අවස්ථාව දුර්ලභ අවස්ථාවක් පින්වත් මහණනි මේ උතුම් මොහත ෂණ සම්පත්තිය අතහැර ගන්නට එපා මේ උතුම් මොහත අතහැරගෙන පස්සේ පසුතැවිලි වෙන්න එපා වනසෙනසුන් ඇසුරු කරන්ට ආරණ්‍ය ඇසුරු කරන්ට ශුන්‍යාගාර ඇසුරු කරමින් තව තවත් හිත දියුණු කරන්ට මහන්සි ගන්නට මහණෙනි කියලා නිතර නිතර බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා. දැන් මේ දේශනාවේදී කියනවා ආරණ්‍ය, රුක් සෙවන, කඳු, දිය ඇලි, ගල්ලෙන්, වනලැහැ, පිදුරු ගෙවල් ආදිය ඇසුරු කරමින් පින්ඳ පාත කරගෙන දාන ටිකක් වළඳලා කය ඍජු කරගෙන භාවනා අරමුණක් සිහියේ පිහිටවාගෙන වාඩි වෙමු. දැන් උන්න භික්ෂුන් වහන්සේලා හැටියට විශේෂයෙන් මේ සංසාර දුකින් නිදහස් වෙන්න ඕනි කියලා ජී ජීවිතය අතහැරලා උතුම් පැවිදි බව ලබාගත්තු භික්ෂු පිරිසක් වට කරගෙන එදා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දානේ. නබ ධර්මීය ශ්‍රවණය කරන අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ ඒ වගේම මේ දහම් මාර්ගයේ ගමන් කරන සත්පුරුෂ කල්යාණ මිත්‍ර උපාසක උපාසිකා කියන මේ ගෞතම බුද්ධ ශාසනය තුල පැහැදිලිව දක්නට ලැබෙන අපේ සිවණක් පිරිස සිල්මෑණිවරු ඉන්නවා මේ හැම දිනාම කල්පනා කරන්න ඕනේ අපි තව බොහෝ කාලයක් මේ මනුස්ස ජීවිතේ ගත කරන්නේ නෑ. අපි තාම කෙටි කාලයයි තව ජීවත් වෙන්නේ. මේ කෙටි කාලය තුලදී අපි මේ බුද්ධ ශාසනය ලබන්ට තියෙන උතුම්ම ඵලය ලබා ගන්න ඕනේ. බුද්ධ කාලේ විශේෂයෙන් පින්වතුනි මේ වස්සාන සමයේ භාග්‍යතුන් වහන්සේ ළඟට එන භික්ෂුන් වහන්සේලා කමඨහන් ලබාගෙන වනාන්තරගත වෙලා භාවනා අරමුණු සිහි කරලා උතුම් මාර්ගඵල ලබලා බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා ඒවා ප්‍රකාශ කරපු බව අප සූත්‍ර දේශනා තුල දැකලා තියෙනවා. ඉතින් අන්නේ නිසා ශ්‍රාවක පිරිස හැටියට විශේෂයෙන් මහා පිංකම් කරගන්න පුළුවන් කාලයක් හැටියට මේ කාලේ අපි මහන්සි ගන්න ඕනේ, වීරිය කරන්න ඕනේ, හිත දියුණු කරන්න විශේෂයෙන්. හිත තැම්පත් කරගන්න මහන්සි ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා කාර්යබහුල මේ පරිසරයේ නාගරික පරිසරයෙන් ඈත් වෙලා විවේකී වනසෙනසුන් අපි ඇසුරු කළ යුතුයමයි සියලු බුද්ධ දේශනා තුල සඳහන් වෙන්නේ පින්වතුනි ආරණ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියන ඒ වචන කිහිපය. ඉතින් අද අපි මේ ඉගෙන ගන්න මහා අස්සපුර කියන සූත්‍ර දේශනාවේදීත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ මහණෙනි පළඟක් බැඳගෙන වාඩි වෙන්න. වාඩි වෙලා සිත ලෝභය කෙරෙන් පිරිසිදු කරන්න, තරහ අත්හරින්න, තරහස් රහිත සිතින් වාසය කරන්න සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පී වෙන්න හිත පිරිසිදු කරන්න තීන මිද්දේ අතහරින්න උද්දච්ච කුක්කුච්චය අතහරින්ට තමා තුල හිත සංසිඳවාගෙන වාසය කරන්න කුසල් දහම් ගැන තියෙන සැකය දුරු කරන්නට සැකය කෙරෙන් හිත පිරිසිදු කර ගන්නවා කියන අදහසින් භාවනා අරමුණ තුලම තැම්පත් වෙන්න. මෙහෙම භාවනා කරලා චිත්ත සමාධියක් ඇති කරගන්න උත්සාහ කරන ශ්‍රාවකයාට පින්වතුනි යම්කිසි ගැටලුවක් ඇති වෙනවා. ධර්මයේ සඳහන් වෙනවා භාවනා ක්‍රම කිහිපයක් අපි මූලික වශයෙන් බෙදනවා සමත විදර්ශනා කියලා. සමත භාවනා ක්‍රම 40ක් භාවනා ක්‍රම 40ක් ධර්මයේ සඳහන් වෙනවා. විදර්ශනා භාවනා ක්‍රම හැටියට ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද හැටියට අපි විදර්ශනා වඩනවා. සතර සතිපට්ඨාන භාවනාව තුළින් අපට විමුක්තිය සාක්ෂාත් කර ගැනීමේ හැකියාව පෙන්වලා තියෙනවා. සතිපට්ඨාන සංයුක්තයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භාවනා අරමුණක් තුල කෙනෙක් හිත පිහිටවන්න මහන්සි ගන්නකොට පළඟක් බැඳගෙන වාඩි වෙලා එක ඉරියව්වක ඉන්න මහන්සි ගන්නකොට ඔහුගේ හිත විසිරෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. සතර සතිපට්ඨානයට සිත යොමු කරන්න මාන්සි ගන්න ශ්‍රාවකයාගේ සිත විසිරෙනවා. ඒ විසිරෙනකොට ඒ භාවනා අරමුණ නතර කරන්න. භාවනා අරමුණ සිහි කරන්න එපා. Taman කැමති වෙනත් අරමුණකට සිත යොමු කරන්න. Taman කැමති වෙනත් අරමුණකට සිත යොමු කරලා ඒ කැමති භාවනා අරමුණ තුළ සිත තැම්පත් කරගන්න. ඒ කැමති අරමුණ තුළ සිත තැම්පත් උනයින් පසුව නැවතත් අර මූලික භාවනා ක්‍රමයට එන්න කායානුපස්සනාව තුළ වේදනානුපස්සනාව තුළ චිත්තානුපස්සනාව තුළ ධම්මානුපස්සනාව තුළ සිත තැම්පත් කරගන්න සිත පිහිටවා ගන්නට මහන්සි ගන්නට බාහිර අරමුණක සිත පිහිටවනවා ඒකට කියනවා පණිදාය භාවනා ක්‍රමය ඒ වගේම යම් ශ්‍රාවකේ මේ සංසාරේ බය තේරුම් අරගෙන සතර සතිපට්ඨානය තුල සිත පිහිටවන්න භාවනා කර්මස්ථානයක් තුල සිත පිහිටවන්නට මහන්සි ගන්නවා ඔහුගේ සිතට ඇතිවෙනා නොඑක් අරමුණු ලෝභ සිතුවිලි තරහ සිතුවිලි ඇතිවෙන්න ගන්නවා මෝහ සහගත සිතුවිලි ඇති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භාවනා අරමුණ වෙනස් කරන්න එපා. වෙනත් අරමුණක සිත පිහිටවන්න එපා. Taman වාඩි වෙනකොට හිතේ ඇති කරගත්තු භාවනා අරමුණ අපි හිතමු ආනාපාන සතිය. ඒ ආනාපාන සති අරමුණ සිහියේ තබාගෙන දිව තද කරගන්න උඩුතල්ලට දත් මිටි කාගෙන අර චතුරංග සමන්නාගත වීරිය බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන මොහොතේ ඇති කරගත්තු වීරිය හා සමාන වීරියක් ඇති කරගෙන මේ භාවනා ආරමුණ තුල මගේ සිත තැම්පත් වනතුරු මම නැගිටින්නේ නෑ කියලා දැඩි අදිස්ථානයක් ඇති කරගන්න එතකොට සුළු වේලාවකදී සිත තැම්පත් වෙනවා අර කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානයේ තුල සිත පිහිටවලා හිත ඉහළට දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට කියනවා මහණෙනි මේ විදිහට හිත දියුණු කරන්න හිත දියුණු කරලා චිත්ත සමාධියක් ඇති වුණු ශ්‍රාවකයාට බොහෝම සතුටක් ඇති වෙනවා බොහෝ සැහැල්ලුවක් ඇති වෙනවා ඒක මේ වගේ දෙයක් එක්තරා පුද්ගලයෙක් ඉන්නවා අනුන්ට යටත් වෙච්ච පරාදීන වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා. ඔහු අපි හඳුන්වනවා දාසයෙක් කියලා. වහල් භාවයටපත් වෙච්ච කෙනෙක් අද වර්තමානයේ තුල එහෙම වහල්ු දකින්න නෑ. නමුත් අතීතයේ හිටියා මේ වහල් මිනිස්යාට කැමැති තැනක යන්න පුළුවන් කමක් නෑ. කැමැති දෙයක් කරන්නට ගමනක් බිමනක් යන්න, කැමැති කැමැති ඇඳුමක් අඳින්න, කැමැති කැමැති ආහාරයක් ගන්නට එහෙම Tamanට කැමැති කැමැති දේවල් කරන්න අවසර නැහැ. ස්වාමියා දෙන දෙයක් කන්ට ඕනේ. ස්වාමියා කියන වැඩක් කරන්න ඕනේ. ඔහුට ඒ වහල්භාවයෙන් නිදහස් වෙන්න බෑ. ඔහුට නිවාඩු ලැබෙනවා කියලා දෙයක් නැහැ. වන්දනා ගමනක් යන්නේ විනෝද ගමනක් යන්න ඔහුට අවස්ථාවක් නැහැ. ඒක තමයි වහල්භාවය කියලා කියන්නේ. නමුත් යම් දවසක ඔහු ඒ වහල්භාවයෙන් නිදහස් වෙනවා. නිදහස් වෙච්චේ වහලෙකුගේ සිතේ ඇතිවන සතුට මං ඉස්සර 16ක් වෙලා හිටියා. කිසිම නිදහසක් තිබුණේ නෑ. පාරාදීන වෙලා හිටියේ මට කිසි දිහාවක යන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. නමුත් මම දැන් මේ වහල්භාවයෙන් නිදහස් වුණා, ස්වාධීන වුණා. මට හිතුමනාපට ඕන තැනක යන්න පුළුවන් කියලා අප්‍රමාණ සතුටක් ඇති වෙනවා. අන්න වගේ තමයි මහණනි පංච නීවරණයන්ගෙන් සිත නිදහස් වුණාම බලන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සදහැවතුනි හරියට මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු කෝටි 700ක් පමණ ඉන්නවා මේ ඔක්කොම මේ පංච නීවරණයන්ට වහල් බවට පත් වෙලා ඉන්නේ වහලුන් බවට පත් වෙලා ඉන්නේ. ඊටාම ස්වල්ප දෙනෙක් මේ කාමයන්ගේ ආදීනව දැකලා විශේෂයෙන් අපි ගෞරවපූර්වකව සිහි කරන්ට ඕනේ මේ වගේ ධර්ම දානමේ පින්කම් ජාතික ගුවන් විදුලි සංස්ථාව එහි ධර්ම දේශනා දායකත්වයේ දරන සදහැවත් බොහෝ පිරිසක් රට පුරා ඉන්නවා. ඒ සියලු දෙනා කරන මේ මහා ධර්ම දානමේ පින්කම මහත්ඵලයි මහානිසංසයි මෙලව යහපත සැලසෙනවා පරලව සුගතිය උදා වෙනවා ඒ කාන්තේන්ම පින්වතුනි හේතුව මේ වගේ දහම් කාරණා අපි ලෝකේටම ප්‍රචාරය කරන නිසා බොහොම සතුටු වෙන්න ඕනි පංච නීවරණයන්ට වහල් වෙලා ඉන්න සමාජයක් උපතින් බෞද්ධ වෙන්න පුළුවන් පංච නීවරණ පිළිබඳ දන්නේත් නැති සමාජයක් අපි සමාජයේ දැනුවත් කරන්න ඕනි සීලය තුලින් සමාධිය දියුණු කරගන්න ශ්‍රද්ධාව තුලින් සීලය දියුණු කරගන්න පළවෙනි පියවර තබන්න බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුද්ධානුස්සති භාවනාව තුලින් භාවනාව ආරම්භ කරන්න කියන පණිවිඩය අපි දෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ විදියට උපමා කීපයක් දේශනා කරලා වික්ෂුන් වහන්සේලා අමතනවා මහණෙනි එතනින් ඔබ සෑයීමකටපත් වෙන්න එපා ඔබ සැබෑම ශ්‍රාවකයෙක් බවට පත් වුණා කියලා තමා උසස් කොට සලකන්ට එපා අන් අය පහත් කොට සලකන්ට එපා පින්වත් මහණෙනි ඔබ ටිකෙන් ටික මේ හිත දියුණු කරන්ට මහන්සි ගන්න ඕනේ ඔබ භාවනා අරමුණක හිත පිහිටවනකොට පින්වත් මහණෙනි විතක්ක ਵਿਚාර පීති සැප ඒකාග්‍රතා කියන භාවනා පළවෙනි ධානයේ ලබන්න ඔබට පුළුවන්කම ලැබෙනවා විතක්ක ਵਿਚාර සහිත මානසික විවේකයෙන් හටගත් පීති සැපය ඇති පළවෙනි ධානය ඇති කරගෙන ඔබ වාසය කරන්න පින්වත් මහණනි මේ මානසික විවේකයෙන් හටගත් ප්‍රීතියෙන් ඔහුගේ මුළු ශරීරයම තෙමනවා කියන අදහස තමයි එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පළවෙනි ධ්‍යානය තුල ඇතිවෙන කායික සැපයේ තින්වතුනි උපමා කරේ බුදුරජාණන් වහන්සේ හරි බොහෝම ලස්සන පැහැදිලි උපමාවක් මෙතන උපමා හතරක් දේශනා කරලා තියෙනවා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයන් පිළිබඳ අපි කෙටියෙන් නමුත් ඒක පොඩ්ඩක් පැහැදිලි කරගනිමු සබන් හදන මිනිස්සෙක් ඉන්නවා ඉස්සර සබන් කැට නැහැ පින්වතුනි. සබන් කුඩු වර්ගයක් තමයි භාවිතා කරලා තියෙන්නේ. මේ සබන් කුඩු භාජනයකට දාලා වතුර ඉහළ ඉහළ පුංචි ගුලියක් හදාගන්නවා. වතුර ඉහළ සබන් කුඩු වලට ගුලියක් හදනවා. ඒක මිරිකලා මිරිකලා මිරිකලා ගුලියක් හදනවා. ඒකේ ස්වභාවයක් තමයි මේ ගුලියට ප්‍රමාණයට වතුර වැටුණයින් පස්සේ ඒක දිය වෙලා වැක්කිරෙන්නේ නැහැ. ඊට පස්සේ ගුලිය තමයි ඇඟේ ගාන්නේ. එතකොට මේ ගුලියේ අර වතුර දාලා මිරිකලා මිරිකලා ගුලි කරනකොට වතුර නොතර උණු තැනක් නෑ. හැම තැනම මේ ගුලියේ වතුර පැවරිලා තියෙන්නේ. අන්නේ වගේ තමයි කායිකව ඇතිවන ප්‍රීතිය මේ කය පුරාම පැතිරිලා තියෙනවා. සැපෙන් තෙත් කරනවා මුළු කයම තෙත් කරනවා. විවේකයෙන් හටගත් ප්‍රීතියයි සැපයෙන් මුළු කයම තෙත් කරනවා. ඒ විතරක් නෙමෙයි මානසික විවේකයේ මානසිකව හටගත් ප්‍රීතිය හා සැපය මුළු ශරීරයේ පුරාම පැතිරිලා යනවා. ඒ පළවෙනි ධානයේ ස්වභාවයේ පින්වතුනි අංග ලක්ෂණ කීපයක් තියෙනවා. විතක්ක ਵਿਚාර පීති සැප ඒකාග්‍රතාව කියන කරුණු පහ පළවෙනි ධ්‍යානයේ තුල තියෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි විතක්ක ਵਿਚාර සංසිඳිච්ච තමන් තුල චිත්තප්‍රසාදය ඇති කරන සිත වඩාත් එකඟ කරගෙන විතක්ක ਵਿਚාර නැති සමාධියෙන් හටගත් ප්‍රීතිය සහ සැපේ තියෙන දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරන්න ඔබ වීරිය කරන්න මේ දෙවෙනි ධානයේ තුල පින්වතුනි විතක්කනේ විචාර සංසිඳිලා තියෙන්නේ ප්‍රීතිය සහ සැපය පමණයි තියෙන්නේ ඒක කායිකවත් ඇති වෙනවා ඒක මානසිකවත් ඇති වෙනවා පින්වතුනි ඒකට ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීතල දිය රැල්ලෙන් සිසිල් වල ජලාශයක් තියෙනවා ජලාශයේ නිතරම දිය රැලි හමනවා ඒ දිය රැලි වලින් ජලාශය සීතල කරනවා නැගෙනහිර පැත්තෙන් ජලයේ පිට වී යන සොරවුවක් නැහැ. ඒ ජලාශයේ ජලයේ පිට වෙන්නේ නැහැ. දකුණු පැත්තෙන් පිට වෙන්නෙත් නැහැ. උතුරු පැත්තෙන් පිට වෙන්නෙත් නැහැ. බටහිර පැත්තෙන් පිට වෙන්නෙත් නැහැ. අහසින් වැස්ස වහින්නෙත් නැහැ. නමුත් මේ ජලාශයේ ජලය සීතලයි. ඇයි? ඒ ජලාශයේ තුලින්ම නැගෙන්නා වූ සීතල දිය රැල්ලෙන් විසිසිල් වෙන ජලාශයක් නිසා අන්න ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේ විස්තර කරන්නේ විතක්ක ਵਿਚාර සංසිඳිච්ච කායික ප්‍රීතිය සහ සැපේනක මුළු කයම ප්‍රීතියෙන් සැපේන් පිමිච්ච මානසිකව ප්‍රීතියෙන් සහ සැපේ නොපැතිරුණු තැනක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මේ උපමාව දේශනා කරනවා. පින්වත් මහණනි, එතනින් ඔබ සෑයීමකටපත් වෙන්න එපා. ප්‍රීතියට නොඇලිලා උපේක්ෂාවෙන් ඉන්නවා කියලා මනා සිහියෙන් මනා නුවණින් යුක්තව කයෙන් සැපයක් විඳිමින් ඒ වාසය කරන්න පින්වත් මහණනි ප්‍රීතියට ඇලෙන්න එපා කායිකව ඇතිවන ප්‍රීතිය අතහැරලා මානසික සැපය පමණක් තියෙන ආර්යයන් වහන්සේලා උපේක්ෂාවෙන් යුක්තව සනීපෙට ඉන්නවා කියන තුන්වෙනි ධානය උපදවා ගන්නට ඔබ මහන්සි ගන්නට ඒ තුන්වෙනි ධානය ඔබ උපදවා ගත්තාම මේ කය මේ සිත සතුටටපත් වෙනවා කයි අර ප්‍රීතිය කියන සුඛේ නැති වෙලා යනවා නමුත් අනුසේ වශයෙන් සතුටක් සැහැල්ලුවක් අය තුල තියෙනවා පින්වත් මහණෙනි. එතකොට මේ ශරීරයේ සම්පූර්ණම තෙත් වෙලා තියෙන්නේ. ඒකට ලස්සන උපමාවක් පෙන්වනවා. මහනිල් විලක් තියෙනවා, නිලුම් විලක් තියෙනවා. මේ නිලුම් විලේ මානිල් විලේ තියෙන පොහොට්ටු නිලුම් පොහොට්ටු වතුරේම වැඩෙනවා වතුරේ පතුලේ තමයි මේවා හැදෙන්නේ මුල් තියෙන තැන මුල පටන්ම සීතල තැවරිලා ජලයේ තැවරිලා සීතල වතුරෙන් තැවරිලා තින්නේ මේ මල් පොහොට්ටු ටිකෙන් ටික ටිකෙන් ටික ඒ ජලාශයේ උඩට එනවා ජලාශයේ උඩට ඇවිල්ලා ජලාශයෙන් එළියට එනවා ජලාශයෙන් එළියට ඇවිල්ලා මුළු පොහොත්තුවම වතුරෙන් තෙමිලා තියෙන්නේ සීතල වතුර පැතිරිලා තියෙන්නේ හැමතැනම පැතිරිලා තියෙන්නේ මේ මහනෙල් මල් හෝ නෙළුම් මල් සීතලෙන් තෙත් නොවුණු කිසිම තැනක් නැහැ ජලාශයක පිපෙන නෙළුම් මලක ස්වභාවයයි මෙතන බුදුරජාණන් වහන්සේ උපමා කරේ. ඒ නෙළුම් මල පොහොට්ටුවේ ඉඳලා හැමදාම ජලාශය ඇතුළෙම තිබිලා තෙත් වෙලා තිනවා අන්නේ වගේ තමයි මහණෙනි භික්ෂුව ප්‍රීතිය රහිත ප්‍රීතිය දුරු කරපු කායික ප්‍රීතිය නැති මානසික සතුටක් තියෙන මානසික සැපයක් තියෙන තුන්වෙනි ධානයේ උපදවාගෙන වාසය කරනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායික සැපයත් මානසික සැපයත් කියන මේ ඔක්කොම අතහැරලා කලින්ම කායික දුකත් කායි මානසික දුකත් ඇති කරලා කායික සැපත් මානසික සැපත් කියන මේ සියල්ලම අතහැරලා පිරිසිදු උපේක්ෂාවෙන් යුක්ත හතරවෙනි ධ්‍යානයේ උපදවාගෙන වාසය කරනවා කියලා ඔබ හික්මෙන්න පින්වත් මහණෙනි. ඒකට උපමාවක් දේශනා කරනවා. ඒක හරියට මේ වගේ දෙයක් යම් කිසි කෙනෙක් සුදු රෙද්දක් අරගෙන මුළු ඇඟ පුරාම පෙරෝ ගන්නවා. සුදු වස්ත්‍රයකින් හිසේ ඉඳලා දෙපතුල දක්වා පොරෝගෙන වාඩි වෙලා ඉන්නවා. එතකොට ඔහුගේ ශරීරයේ සුදු රෙද්දෙන් සුදු වස්ත්‍රයෙන් නොවැසුණු තැනක් කිසිම තැනක් නෑ මුළු ශරීරයම වැහිලා තියෙන්නේ සුදු රෙද්දෙන්. අන්නේ විදියමයි පින්වත් මහණනි මුළු කයම මුලින්ම කායික දුක් මානසික දුක් දුරු කරලා කායික සැප මානසික සැප දුරු කරලා පිරිසිදු උපේක්ෂාව උපදවාගෙන වාසය කරනවා හතරවෙනි ධානයේට සමවදිනවා කියලා කියන්නේ පින්වත් මහණනි. හතරවෙනි ධ්‍යානයේ තුලට අපි සමවදින්න ඕනේ ආර්ය ශ්‍රාවකයෝ හැටියට සම්මා සමාධිය විස්තර වෙන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන හැටියට පින්වතුනි. නමුත් බුදුරජාණන් වහන්සේ අපට තහනම් කරලා නැහැ. ඒ රූප ධ්‍යාන ඉක්මවලා අරූප ධ්‍යාන වඩන්න එපා කියලා කොහෙවත් කියලා නැහැ. රූපී සංඥාවන් ඉක්මවා ගිය අරූපී සංඥා වඩන්ත අපි මහන්සි ගන්න ඕනේ පින්වතුනි. මොකද මේ හතරවෙනි ධ්‍යානයේ තුල ඇතිවෙන උපේක්ෂාව පවා අපිට කල්පනා කරන්න පුළුවන් දහම් මානසිකාරයේදී සතර මහා ධාතුන් වලට අයත් රූප සංඥා තුලයි මේක වැඩෙන්නේ. එතකොට මේ සියලු රූපයන් ඉක්මවා ගිහිල්ලා සියලුම රූප සංඥා ඉක්මවලා ගිහිල්ලා ආකාශය අනන්තයයි ආකාසානං ඡායතන සමාධිය අරූප ධානයේ වඩන්ට ශ්‍රාවකයාගේ හිත දියුණු කරගන්නට කියනවා. ඒ වගේම ආකාසානංචායතන සමාධිය ඉක්මවලා ගිහිල්ලා මේ ආකාසානංචායතන සමාධිය වැඩුණෙත් තමාගේ සිත තුලයි. එහෙනම් මේ ආකාසානංචායතන සමාධියටත් වැඩිය බලවත් විඥානං ඡායතන සමාධිය කියලා Tamanගේ විඥානේ අනන්තයි කියලා සිහි කරන්ට කියනවා. ඒ වගේම විඥානං ඡායතන සමාධිය ඉක්මවල ගිහිල්ලා ආකින්චානං ඡායතන සමාධිය දක්වා හිත දියුණු කරන්ට කියලා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකීන්ට දේශනා කරනවා. කිසිවක් නැතයි ආකින්චානං ඡායතන සමාධිය ඉක්මවල ගිහිල්ලා ඇත්තෙත් නැති නැත්තෙත් නැති නේව සංඥා නා සංඥා ආයතන සමාධිය දක්වා අරූප ධානයේ දක්වා හිත දියුණු කිරීමේ අවස්ථාව ශ්‍රාවකීන්ට තියෙනවා. ඒ විතරක් නෙමේ එතනිනුත් එහාට යන්න පුළුවන් සංඥා වේදිත සංඥා වේදනා නිරුද්ධ වෙච්ච නිරෝධ සමාපත්තිය දක්වා පින්වතුනි ශ්‍රාවකයෙකුට Tamanගේ හිත දියුණු කරන්නට පුළුවන් මෙන්න මේ ආකාරයට මේ බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච මොහොතේ විශේෂයෙන්ම ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා අපි හැටියට කල්පනා කරන්න ඕනේ සීලය තුලින් චිත්ත සමාධියක් ඇති කරගෙන ශ්‍රද්ධාව දියුණු කරගෙන ඒ ශ්‍රද්ධාව තුලින් අවබෝධයෙන්ම ආර්යකාන්ත සීලයක් ඇති කරගෙන සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරගන්න මාතුකා ගාථාවේ සඳහන් වෙච්ච ආකාරයට තථාගත බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමෙන් පමණයි පින්වතුනි මේ ලෝකේ සෝතාපන්න ශ්‍රාවකයෙක් බිහි වෙන්නේ සකු르දාගාමි ශ්‍රාවකයෙක් බිහි වෙන්නේ අනාගාමි ශ්‍රාවකයා බිහි වෙන්නේ අරහත් ශ්‍රාවකයා නැත්නම් අපි කියනවා රහතන් වහන්සේ නමක් බිහි වෙන්නේ බුද්ධ ශාසනයක පමණයි එවන් උතුම් බුද්ධ ශාසනයක් දුර්ලභ බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච මේ මොහොතේ ලක්වාසී ලෝකවාසී සියලු බෞද්ධයන් හැටියට විශේෂයෙන් අපේ ගෞරවනීය මහා සංඝ රත්නය කල්පනා කරන්න ඕනි බුදු සසුනෙන් පලනෙලනවා කියන්නේ මාර්ගඵල අවබෝධයක් කරා යන එක ඒක අනාගතයට කල්නදා මේ ජීවිතයේ තුලදීම මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ නිත්‍ය මංගල වූ පරම සුන්දර වූ සාන්තප්පනීත ඒ අමා මහ නිවනම සාක්ෂාත් කරගෙන සංසාර දුකින් අත් මිදෙනවා කියලා සාදු කියන්න සාදු සාදු ගෞතම බුද්ධ ශාසනය ආරක්ෂා කරන අපගේ මාතෘ භූමිය ආරක්ෂා කරන අල්පේසාක මහේසාක සියලු දෙවියෝ සතරවරන් දෙවිවරු 33 කෝටියක් දෙවියෝ සද්දෙවිඳුන් ප්‍රදාන කොට ඇති මේ පින් දෙක බලා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වඩාත් වර්ධනය කර ගනිත්වා දෙවියෝත් සංසාර දුකින් අත් මිදෙත්වා කියලා සාදු කියමු කියලා සාදු කියමු සාදු සාදු සාදු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං චිරන් රක්칸තු බුද්ධ දේශනං චිරන් රක්칸තු මං පරන්ති සාදු සාදු සාදු Thank you. ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශිකානන් වහන්සේ සේරුවිල මංගල රාජ මහා විහාරවාසී දෙවිගම තෙලිඇල්ල මහමලුව ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය නුගේගොඩ අත්දැස්සේ ස්වාමීන් වහන්සේ ඒ දුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මේ ධර්මදේශනාවේ සංකතකයක් වූ කැසට් පටියක් ලබා ගැනීමට අවශ්‍ය නම් කතා කරන්න 0116307102 දුරකථනයි